නේද? වාඩි වෙලා වක්කලි හාඳුරු බුදුහාර දිහා බලන් හිටියා වගේ ඔහි බලන් ඉන්නවා. මම ගා කැමති මේ ධර්මයේ නිකන් අපි සාකච්ඡා කරමින් ධර්ම දේශනා කරනකොට ඔබට ඒක මැනවින් පැහැදිලි වෙනවා පාඩමක් වගේ. එහෙනම් දැන් ප්‍රශ්න අහනවා කිව්ව ගමන් බයයිනේ අනේ මගෙන්වත් ඇහුව චන්ද්‍රතනහරෝ මේක රූපහිනින් පේනවා මට බැරි වුණා කියලා දැනගයි. ඔහොම අපි පොඩි පැකිලීමක් තියෙනවා. මගේ ගෞරව නිල්ලීම ප්‍රශ්න අහන්නේ චන්ද්‍රතන හාමුදුරුව ප්‍රශ්නවලට උත්තර දෙන්නේ චන්ද්‍රතන හාරු. එහෙනම් බය වෙන්න ඕනද? නෑ. ඔය අක්කලි හාරු බුදුහාර දිහා බලන් හිටියා වගේ හොඳට බලාගෙන ඉන්න. හැබැයි ඇසිපිල්ලම් ගහන්න ඉඳ හිටලා. අක්කලි හාරු ඇසිපිල්ලම් ගදී ගැහුවේ නෑනේ. ඇසිපිල්ලම් ගැහුවට කමක් නෑ. දැන් බුදුරජාන් වහන්සේ පළවෙනි වස් කාලයේ ගත කළේ බරණැස ඉසිපතනාරාමේ නිගදාය. කීවෙනි වසද බුදුන් වහන්සේගේ පළවෙනි වස. සාමාන්‍ය දැනීම හොඳට මතකද? නැත්නම් අපි කටිනේ පිංකාං කටිනේ පිංකාං කියලා එහාට දුවනවා මෙහාට දුවනවා. මේ පුංචි පුතාලන්ගෙන් ඇහුවොත් එම වස් කාලේ කියන්නේ මොකක්ද කියලා බෝධිය වෙනකන් වතුර දාන කාලේ ධම්මේ කියලායි. ඒ පැන් කාල 21ක් නේ වක් කරන්නේ. දොන පුතාලා හිතන්නේ අනේ වස් කාලේ කියන්නේ අපේ ආච්චි අපේ සිය අම්මලා තාත්තලා පැන්කල් 21ක් අරගෙන බෝධි වට යනවා මොනවදෝ කියනවා ඒව ඇහෙන්නෙත් නෑ නිකන් මන්තර වගේ මුමුණනවා මුමුණනවා වතුර වක් කරනවා දරුවෝ හිතන්නේ එහෙම එතකොට අවබෝධය හරි වැදගත් පළවෙනි වස් කාලේ බුදුහාර ඉසිපතනාරාමේ පස්සක තවුසන් සමග වැඩ හිටියා වස් කාලේ ගත කළා එතකොට මේ විදියට භික්ෂුන් වහන්සේලාට උපසපන් භික්ෂුන් වහන්සේලාට වස් එළඹිය යුතුයි කියලා විනය ශික්ෂා පනවලා තිබුණද නැද්ද? විනය ශික්ෂා පනවලා තිබුණේ නැහැ. විනය ශික්ෂා පනවලා තිබුණේ නැහැ. දැන් හිතේ විනය ශික්ෂා පනවලා තිබුණේ නැතුව බුදුන් වහන්සේ එහෙනම් වස් හිටියද නැද්ද කියලා වස් සමාදන් වුණා. හොඳට තීරුම් ගන්න. බුදුරජාන් වහන්සේ දැන් පින්වතුනි පළවෙනි වසේෂේ ගත කරලා පස්වග තවුසන් සමග උදේට තීරුම් ගන්න හැම කෙනෙක්ම තීරුම් ගන්න උපසම්පදා වෙච්ච භික්ෂුවා පින්වතුනි පොය සීමාවට යන්නට ඕන ඇසල පොය දවසේ මොන පොය දවසේද ඇසල පොය දවසේ උපසම්පදා වෙච්ච හාමුදුරුවරු ගිහිල්ලා පොය සීමාවට ගිහිල්ලා දිනේ දේශනා කරන මොනවද දේශනා කරන්නේ විනය විනය දේශනා කරමින් පින්නතුනි භික්ෂුන් වහන්සේලා ඒ සම්මත පොයේ සීමාව තුළ විනී කර්ම රාශියක්ම සිද්ධ කිරීමේ කටයුතු ආරම්භ කරනවා ඇසල පොයේ දවසේ. උපසම්පදා වෙච්ච හාමුදුරුවෝ විතරයි. උපසම්පදා වෙච්ච සියලු ස්වාමින් වහන්සේලා තම තමන්ගේ ප්‍රදේශවල තිබෙන පොයේ සීමාවට වැඩම කරලා පොහොය කටයුතු කරලා විනය දේශනා කරලා පින්තුනි ඔන්නේ ඒ උතුම් පින්කමේ මූලික කටයුතු ආරම්භ කරනවා මොන පොය දවසේද ඇසල පොරපසලසක් පොහොය දවසේ දැන් හිතන්නකෝ ඔය හාමුදුරන් වහන්සේ තමන් ඉන්න පන්සලට ඇවිල්ලා ඔන්න හරි වැදගත් කාරණය. එතකොට දැන් මේ වස් සමාදන් වෙන භික්ෂුවකට අපේ දායක පක්ෂේ ආරාධනා කළ යුතුයද නැද්ද කියලා ඔබෙන් ඇහුවොත් මොකද දෙන උත්තරේ? දැන් හිතන්න මම උපසම්පදා හාමුදුර පන්සල දැන් වස් සමාදන් වෙන දවස පොය දවසේ ඇසල පොය දවසේ හවස අපේ දායක පක්ෂය කුලංගන සමිතියේ දායක සභාව එකතු වෙලා වස් ආරාධනා කරන්න සූදානම් වෙනවා. වස් ආරාධනා කළ යුතුයමද නැද්ද කියලා ඔබෙන් ඇහුවොත් වස් ආරාධනා කළ යුතුයම නේ. බුද්ධ කාලේ හැම හාමුදුරුවන්ට වස් සමාදන් වෙන්න කියලා ආරාධනා කළේ නෑ. නිසි කාලේ එළඹෙනකොට ඇසල පොය එළඹෙනකොට භික්ෂුන් වහන්සේලා පින්නතුනි තම තමන් පොහොය කටයුතු විනය දේශනා කරලා සුදුසු ස්ථානයක් තෝරාගෙන පළවෙනි කාරණය වැස්සෙන් නොතෙමෙන තැනක් තෝරාගෙන පින්නතුනි ඔන්න භික්ෂුන් වහන්සේලා අදිෂ්ඨාන කරගන්නවා මම අහවල් ආරාමේ ආවල් පන්සලේ වස් සමාදන් වෙනවා කියලා. ඒ වස් ආරාධනා කරද්දී බුද්ධ කාලේ ඉඳලම තිබුණ උදක සාටකම් උදක කියන්නේ පාලින් ජලය, සාපකේ කියන්නේ වස්ත්‍රය. එතකොට නානකඩේ කියන එක සිංහල වචනේනේ වැසි සලු පූජා කරන්න ඕන. හොඳට මතක තියාගන්න උපසම්පදා භික්ෂුවට වස් ආරාධනා කරද්දී දායක පක්ෂයේ පින්නතුනි පූජා කරන ප්‍රධානම දේ තමයි වැසි සලු පූජාව. ස්වාමීනි අපේ පන්සලේ මෙවර වස් සමාදන් වෙන්න වස් සමාදන් වල තුන් මාසේ ගත කරන්න කියලා ආරාධනා කරනවා වැසිසලු පූජාවත් එක්ක හැබැයි ආරාධනා කළත් නොකළත් උපසම්පදා වෙච්ච හාමුදුරන් වහන්සේලා පොය සීමාවට ගිහිල්ලා මේ කර්ම කරලා තමන් අදිෂ්ඨාන කරගෙන ඒ ආරාමික පන්සලක වස් සමාදන් වෙන්න පුළුවන්. නිසී වස් කාලයේ සමාදන් වෙනකොට පසුදින භික්ෂුන් වහන්සේලා බුදුන් වන්දනා කොට ත්‍රිවිධ රත්නේ নমස්කාර කොට ඉමස්මින් විහාරේ ඉමං තේමාසං ඉදවසං උපේමි අදිෂ්ඨාන කරගන්න ඕන මම මේ පන්සලේ මේ තුන් මාසය මම මේ පන්සලේ තමයි වස් සමාදන් වෙන්නේ කියලා අදිෂ්ඨාන ඉමස්මින් විහාරිමන් තේමාසං මේ තුන් මාසය මං අහවල් ආරාමේ තමයි වස් සමාදන් වන්නේ කියලා ඔන්න අදිෂ්ඨාන කරගන්නට ඕන අපි. කවුද? භික්ෂුන් වහන්සේලා. එතකොට පින්වත්නි බුදුන් වහන්සේ අනුදැන වදාරනම් මහණෙනි මේ කටින මහා පින්කම් ගත්තාම කටින චීවර පූජාව ගත්තාම ඔන්න ඔබ වරද්ද ගන්න පටලවා ගන්න තැනක් වෙනවා මේ කටින චීවර පූජාවේදී බුදුහාර දේශනා කළා චීවර තුනක් පුළුවන් තෝරගන්න කීයද තෝරගන්න පුළුවන්නේ චීවර තුනක්. දැන් කවුරුහරි මොනවද? දෙපට සිවුර. පළවෙනි එක මොකද්ද? දෙපට සිවුර. දෙක තනි පොට සිවුර අනිත් එක අඹනය. දැන් හිතන්න වැරදිලා විමල සෙල් නෝනා මහත්මිය කල්පනා කළා අනේ දෙපට සිවුර බරත් වැඩි තනි පොට සිවුර ඊට වඩා බර වැඩි අඳනයක් අරන් ගියත් හොඳයි කියලා හිතුවාගල හිතන්නකෝ. සමහරට මේ ගැන දන්නේ නැති කෙනා ඔයා සිවුරක් දෙවෙනි සමන්ත ගෙල්ලා තියෙන්නේ. තේරුණාද මං කියන එක? විනය දන්නවා නම් ධර්මයේ දන්නවා නම් අපට පුළුවන් කටිනි චීවරය සඳහා චීවර බුදුහාර කීයක් අනුදැනව දාලාද තුනයි. දෙපොට සිවුර, තන්පොට සිවුර, අඳනේ පින්නතුනි. හොඳට ඉගෙන ගන්න ධර්මයේ පාඩමක් වගේ. පටලව ගන්න එපා. ධර්මයේ පටලව ගත්තාම අපි අතරමං වෙච්ච කොටකක් බවට පත් වෙනවා. ඉතින් බුදුන් වහන්සේ අනුදැන වදාරන මහණෙනි මේ ආකාරයට භික්ෂුවක් වා සමාදන් වෙලා තුන් මාසයක් තුල ඒ ආරාමයේ තුල ඉඳලා වප්පෝය දවස දැන් අදින් පස්සේ හෙට උදෑසන සිට ඕනෑම විහාරස්ථානයකම චීවර පූජා කටින චීවර පූජා පවත්වන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට මේ කටින මහා පින්කමක් මේ තරම් දුර්ලභ මහා ආනිසංස ලැබෙන පින්කමක් බවට පත්වන්නේ ඇයි කියලා ඔබෙන් අපින් කවුරුවර ඇහුවොත් අපට උත්තරයක් තියෙන්න ඕන. සමහර කෙනෙකුට මහා කටින පින්කම් කරනවානේ සමහර කෙනෙක් අහන්නත් පුළුවන්. එතකොට මේ කටින මහා පින්කම් මේතරම් ආනිසංස ලැබෙන මහා දායක පින්කමක් වඩ පත්වන්නේ විනේ කර්ම රාශියක්ම සිදු කරන චීවර පූජා තමයි කටින චීවර පූජාව. දොර තේරුම් ගන්න. බුදු ශාසනය තුල, බුදු දහම තුල, බෞද්ධ සංස්කෘතිය තුල වැඩිපුරම දිනේ කර්ම රාශියක්ව සිදු කරන උතුම්ම මහා පින්කම තමයි කටින චීවර පූජාව. දැන් හොඳට හිතන්න. කටිනයක් දැන් හිතන්න මහත්ඵල මහා ආනිසංස වෙනකොට අපි නිවැරදිව ඒක දකින්න ඕන තේරුම් ගන්නට ඕන. පින්තුනි පුරාණ කාලේ දැන් අපි පැරණි චාරිත්‍රයට අනුව කටින චීවරයක් හිතන්න ඔබ හිතනවා උදේ පාන්දරයි පිටත් වෙන්නේ කියලා. මොකද හිතේ? කටින පෙරහැර පාන්දර සමාහට 12 එකට පාන්දරනේ පිටත් වෙන්නේ. දැන් මේ කොළඹ ප්‍රදේශවල නිකන් ඒක අලංකාර පිණිසම හවසට යන්නේ. ඒ අපේ පහසුවට. හැබැයි ඒක දුර්ලභ පින්කමක් වෙන්නේ අර දුර්ලභ දේවල් ඒ විදිහටම ඉටු කළාම. උදේ පාන්දරම ඇයි මේ කටින වස්ත්‍රයක් පෙරහැරි රැගෙන ඉන්නේ කියන එකට ඉදසුණක් තියෙනවා. කුමක්ද? පුරාණ කාලේ පින්නතුනි හොඳට ගන්න. මේ පැරණි ගුණබර අම්මලා තාත්තලා හොඳට දන්න ඇති පැරණි ඇත්තෝ පුරාණ කාලේ මේ කටින චීවරයක්, කටින වස්ත්‍රය, රෙද්දනේ, කටින වස්ත්‍රයක් උදේ පාන්දර අරන් ඉන්නේ සුදු වස්ත්‍රයක්. බොහෝසින් සුදු පාට රෙද්දක්. හැබැයි සමහර අය පුරාණ කාලෙත් ඒක පඳු පොවලා චීවරයක් බවට පත් කරලා ගේනවා. පුරාණ කාලේ බොහෝ දෙනෙක් රැගෙන ඉන්නේ සුදු පාට වස්ත්‍රයක්. දැන් මේක පෙරහැරින් ගෙනල්ලා හොඳට තේරුම් ගන්න මහා සංඝරත්නයේට දෙපාරක්ම සංඝ සතු කොට පූජා කරන චීවරය කුමක්ද? කටින චීවර පූජාව. දෙපාරක්ම මහා සංඝරත්නයට සංඝ සතු කොට පූජා කරනවා. හොඳට තේරුම් ගන්නකො. දැන් හිතන්න උදේ පාන්දර අපි අර කටින වස්ත්‍රය පෙරහැරෙන් ගෙනල්ලා පන්සලේ ලොකු ආඳුරෝ දැන් බලනවා පුරාණ කාලේ කියන්නේ අර කොස් ගහක නැට්ට පේන තෙක් මාන වෙනකොට එළිය වැදලා තියෙනකොට ගන්තර නාද කරන්න ඕන සංඥාවක් දෙන්නවා දැන් ඇතුල් වෙන්න ඇතුල් වෙන්න චීවරය අරගෙන විහාරස්ථානයට ලොකු හාමුදුරු ගේට්ටුව ළඟට ගිහලා සංඥාව දුන්නාම අර කටින වස්ත්‍රය අරගෙන තමන් මේ පුණ්‍ය භූමිට ඇවිල්ලා දැන් කියන හාමුදුරනේ අපි කටින වස්ත්‍රයක් පෙරහැරෙන් රැගෙන ආවා මහා සංඝරත්නයේ දැන් සංඝ සතුකොට පූජා කිරීමේ පින්කම සිද්ධ කරන්න කියලා. මොකද්ද කියනවා සිවුරක්ද නෑ වස්ත්‍රය. එතකොට මේ සුදු පාට වස්ත්‍රය ගෙනාවට පස්සේ ඉමං කටින දුස්සං සංගස්ස දීම කොහොමද පූජා කරන්නේ ඉමං කටින දුස්සං වචන මතක තියන්න දුස්සං කියලා කිව්වේ අර වස්ත්‍රය නිමා කරලා නැති මහලා නැති විනී කර්මයට අදාළ නැති වස්ත්‍රයක් ඒක මහා සංග්‍රහයට පූජා කළා ඊට පස්සේ මහා සංඝරත්නයේ ඉක්මනින් මොකද කරන්නේ? අර සුදු පාට වස්ත්‍රයේ පින්නතුනේ පඳු පොවනවා. පුරාණ කාලේ එහෙමනේ. පඳු පොවලා දැන් මේක වේල ගන්නත් ඕන. වේලුණත් නැතත් මොකද කරන්නේ? දැන් මේක කඩ කපලා සිවුරක් බවට පත් කරන්නටත් ඕන. ඊට පස්සේ දවල් දාන වෙනකොට පින්නතුනේ මේක චාරිත්‍රානුකූලව චීවරයක් බවට පත් කරලා මහා සංඝරත්නයට පූජා කරන්නත් ඕන. පුරාණ කාලේ උදේ පාන්දරින් පෙරහැර ඇවිල්ලා අර සුදු පාට වස්ත්‍රයෙන් මහා සංඝරත්නයට සංඝසතුකට පූජා කරලා පඳු පොවලා මහා සංඝරත්නය ඒක චීවරයක් බවට පත් කරලා දවල් දාන වෙනකොට හාමුදුරුවනේ දැන් අපි කටින චීවරයක් බවට මේ පත් කළා මහා සංඝරත්නයට මේක දැන් පූජා කරනවා පූජා වේවා කියලා ඉමං කටින චීවරං සංඝස්ස දේම කියලා නැවතත් පූජා කරනවා එතකොට ඔබ හිතන්න මේ කටින පින්කමක් මහා දුර්ලභ මහා ආනිසංස ලැබෙන පින්කමක් බවට පත්වන්නේ හරීම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් පිළිබඳ මහත් වූ ගෞරවයෙන් විශ්වාසයෙන් විනය කර්ම රාශියක්ම සිදු කරමින් පූජා කරන මේ මහා පින්කම නිසා දැන් හිතන්න කටින වස්ත්‍රයේ දැන් සංඝ සතු කොට පූජා කළා පූජා කළාට පස්සේ හිතන්න විමලසෙන් නෝනා මහත්මයාතුළු මේ ශ්‍රද්ධාවන්ත ගුණවන්ත හැම කෙනෙක්ම හිතන්න පන්සලක ස්වාමීන් වහන්සේලා හරියටම 100ක් වස් සමාදන් වුණා. කී නමක්ද? 100 නමක්. සතුටුයි නැද්ද? හරි සතුටුයි. බුද්ධ කාලේ එහෙමනේ පින්නතුනේ. සිය ගණනින් දහස් ගණනින් රහතන් වහන්සේලා මාර්ගලාභී මේ විදියට වස් සමාදන් වුණා. මේ පින්කම දුර්ලභ පින්කමක් වන්නේ ස්වාමින් වහන්සේලා සිය නමක් එතන හිටියත්, සරියුත් හාමුදුරුවෝ හිටියත්, මුගලන් ආනන්දහාරු හිටියත්, මහා කාශ්‍යප හාමුදුරුවෝ හිටියත්, මේ මහා සංඝරත්නයේ කැමැත්ත පරිදි එක හාමුදුරු කෙනෙක් විතරක් තෝරාගෙන ආපව් පොය සීමාවට ගිහිල්ලා මහා සංඝරත්නයේ ඒ සිවුර නම කියලම ඒ භික්ෂුවට පවරන්නට ඕන. දැන් මං ඔබට කිව්වා මහා විනය කර්ම රාශියක් සිද්ධ කරන චීවරය තමයි කටින චීවර පූජාව දැන් ගෙනල්ලා දෙපාරක් සංඝ සතුකට පූජා කළා නැවත මහා සංඝරතී කැමැත්ත පරිදි පින්තුණි හරියට ඇසල පොය දවසේ වස් සමාදන් වෙච්ච උපසම්පදා සීලේ පිහිටවපු වස් ආරක්ෂා කරගත්ත මහා පවාරණය කළ භික්ෂුවක් තෝරා ගන්නට ඕන මහා සංගරුණය තෝරාගෙන අර කටින චීවරේ පවරන්නට ඕන. තේරුණාද දැන් එතකොට? ඊට පස්සේ පින්නතුනි ඒ කටින චීවරය පැලඳගෙනම පුරාණ කාලෙ මොකද කරන්නේ? එදින රාත්‍රියේම කටිනානි සංසදේශනා කරන්නට ඕන. කටින චූරා කොහොමද හඳුනාගන්නේ කියලා වොද්ද? දැන් හිතන්න මගේ ළඟ චූරු පහක් තියෙනවා. එකම පාටෙන් එකම විදිය. වර්ධව හිතන්න එපා. දැන් කාන්තා පක්ෂේ නම් සාරි පහක් කියලා හිතන්නකො. ඉතින් මේක දැන් එක වගේ නම් තෝරගන්න අමාරුද නැද්ද? අමාරුයි. ටික පරණ වෙලා නම් හිතන්න ඕන මේක පරණ එක කියලා. සිවුරු පහක් තියෙනවා එකම පාටෙන් එකම විදියයි. කොහොමද කටින සිවුර හඳුනගන්නේ? හොඳ ලස්සන තැනක්. දැන් ඔබට චීවර පහක් තියලා තියෙනවා විමලසේන නෝනා පූජාකර කටින චීවරයත් එතන තියෙනවා එකම පාටින් අලුත් මේවා පහ කෙසේද අපි කටින සිවුර හඳුනා ගන්නෙ කබ්බින්දු තියෙනවා පින්නතනේ බුලක් කොලයක් අරගෙන නායක හාමුදුරුවෝ ඒ සිවුරේ කෙරවලවල් අරගෙන පින්නතුනි විනය කර්මයට අනුව විනයානුකූලව පින්නතුනි කබ්බින්දු තියනවා කියලා අර යතුරු කැරල්ල අරගෙන පින්නතුනි බුලත් කොලේ තියලා සංඥා තුනක් ලකුණු කරනවා. ඒ චීවරය තමයි හඳුනා ගැනීමේ ලකුණ ඒකත් විනේ කරුණ.